සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණත් සියලු දේශපාලන පක්ෂත් එකතු වෙලා එතුමන්ලා විසින් හදපු ආණ්ඩුවට අද එතුමන්ලා විසින්ම වැරදි උලුප්පා පෙන්නනවා දැන් රාජ්‍ය සේවයේ අවිධිමත් පත්වීම් ටිකක් සිද්ධ වෙලා කියලා. ඇයි සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා මේක දන්නේ නැතුවද ආණ්ඩුව හැදුවේ? මේවනේ කිව්වේ යහ පාලනේ වෙනස. දැන් අපි හඳුන්වනවා හඳුන්නේති මන්ත්‍රීතුමා වෙනස වෙනස් කරන්නද මේ හදන්නේ කියලා. හැමදාම ජනතා විමුක්තිය කරන්නේ ඕක තමයි. සන්දානෙත් එක ආණ්ඩුව හදන ආණ්ඩුව පෙල්ලන්න හදන. තව කට්ටියක් ඒ ආණ්ඩුව හදන ආණ්ඩුව පෙල්ලන්න හදන. මාස 8ක් යනකොට ඒ දේ වැරදි කියලා දැන් පෙනිච්ච එක ගැනත් අපි සතුටු වෙනවා ආණ්ඩුව බලයටපත් උනේ මාස 60කට තව එක මාසයක් ගිහිලා තියෙන්නේ මාස 59ක් තියෙනවා මෙන්න මාස 59 ඇතුළත රටට ජනතාවට හිතකර ආකාරයේ වැඩපිළිවෙලක් රජෙන් කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා